අමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු පග්ග මොක්ඛදං සාදු සාදු ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්ස සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත් මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත් මස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ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 සද්ධර්මයේ දානය කරවීමද අසීමාන්තික ආනිසංස ලැබෙන මහ පිංකමක්. දානයන් අතර සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංස දායක එකම දානයේ හැටියට තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දානය පිළිබඳව පැහැදිලි කළේ. එහෙමනම් අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ මේ පින්වත් පිරිස තමන් සද්ධර්ම ශ්‍රවණය කරනවා විතරක් නෙමෙයි මේ මැදිරියට පැමිණිත් අයට ධර්ම ශ්‍රවණය කරනවා පමණක් නෙමෙයි ධර්මයට කැමති ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට යහපත සිදු කරවන්න මේ සද්ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනී මාධ්‍යයෙන් ලෝකේ පුරාම විසිරුවා හරින්න කටයුතු සංවිධානය කරමින් මේ මහා කුසලයේ අත්පත් කරගන්න මොහොත. තුනුතුනේ අද ධර්ම දේශනාවේ මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ මහා සිංහනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සතු තථාගත බල ලෞතර බුදු කෙනෙකුට විතරක් පිළිතන බල 10ක්. ඒක තමයි තථාගත බල කියලා කියන්නේ. ඒ තථාගත බල පිළිබඳව දේශනාව දේශනා 9ක් ඊට කලින් සිදු කළා. අද සාකච්ඡා කරන්නේ අපි අන්තිම තථාගත බලය මෙයින් කරන 10 වෙනි දේශනාව. තථාගත බල 10. ඒ 10 වෙනි තථාගත බලය තමයි පුනචපරං සාරිපුත්ත ආසවානං කය අනාසවං හේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේව ධම්මේ සයන් අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති බුදුජානන් වහන්සේ දේශනා කරනවා සරියුත් මහරහතන් වහන්සේට සාරිපුත්ත දතාගතයන් වහන්සේ නිකලස් වූ චේතෝ විමුක්තිය සිතෙහි විමුක්තියෙන් ප්‍රඥා විමුක්තියෙන් එහෙම නැත්නම් හේතු විමුක්තිය සහ ප්‍රඥා විමුක්තිය කියලා කියන්නේ සමතහා විදර්ශනා පැත්තෙන් ඊටාම ඉහළටම භාග්‍යතුන් වහන්සේ ගියපු බවයි. සමත විදර්ශනා පැත්තෙන් ඊටාම ඉහළටම ඇවිල්ලා ඉන්නේ. මේ බුදුරජාණන් වහන්සේම හරියුත් මහරහතන් වහන්සේට සඳහන් කරන සඳහන් කරන හැටි. ඒ නිසා චේතෝ විමුක්තියත් පඤ්ඤා විමුක්තියත් කියන දෙකම මේ භවයේදීම ස්වකීය ශක්තියෙම මුදුන්පත් කරගෙන වාසය කරයි. පසුව ලබන දෙයක් නෙමෙයි මේ මොහොතේම ලබන බවයි සඳහන් කරන්නේ. මේ චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි කියන දෙක වාග්යතුන් වහන්සේට පස්සේ ලැබෙන එකක් නෙමෙයි. මේ මොහොතේම මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ කරගෙනයි වාසය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ කාරණාව පිළිතුනේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ දේශනාව තුළ අපිට සඳහන් කරන්නේ ditta ධම්මේව මේ මොහොතේම ලැබෙන දේවල් ගැනයි. මේ බුද්ධ දේශනාවේ දේශනා කරන්නේ පස්සේ හම්බෙන දේවල් ගැන. මේ මුළු දේශනාවේ පුරාම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ මොහොතේ හම්බෙන දේවල් ගැන. අයි ඉස්සරහට තව අවුරුද්දකින් හමාරකින් ලැබෙන දෙයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අන් සියලුම ශාස්ත්‍රීයන්ගේ ධර්මයට වඩා වෙනස් වෙන්නේ. මේ දැම්ම ප්‍රතිඵල සහිතයි. මේ මොහොතේම ප්‍රතිඵල සහිතයි. ඒ කාරණාව අපි ධර්මරත්නේ වන්දනා කරනකොට සඳහන් කළා. සම්දිත්තිකෝ, සාන්දෘෂ්ටිකයි, අකාලිකෝ. ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ කාලයක් නැහැ. ළමා කාලේ කෙනෙකුට, තරුණ කාලේ කෙනෙකුට, මැදියම් වයසේ කෙනෙකුට, සදා සමයේ කෙනෙකුට එහෙම කාලයක් නැහැ. ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක ඒ ප්‍රතිඵල ලබන්න ලබන්න පුළුවන්. අකාලිකෝ කාලයක් නැහැ. සාන්දෘෂ්ටිකයි. ඒ අකාලික වූ දහමෙන් ප්‍රතිඵල ලබන්න මේ මොහොතේම ඒක විඳින්න අපි මොකද්ද කරන්න ඕනේ? ආන් ඒ කාරණාව සඳහන් කළා ඒහිපස්සිකෝ කියලා. මොකද්ද මේ ඒහිපස්සික කියලා කියන්නේ? ඇවිල්ලා ඇවිල්ලා බලන්න. කොහාටද එන්නේ? ධර්මය තුලට ඇවිල්ලා බලන්න ඕනේ. ධර්මයේ මොනවද කියලා තියෙන්නේ කියලා. ධර්මය පිළිබඳව පිටපැත්තේ ඉඳලා කාටවත් අධ්‍යයනය කරන්න අධ්‍යයනය කරන්න බෑ. මේ ධර්මය දන්නේ නැතුව ඉගෙන ගන්නේ නැතුව කාටවත් මේ ධර්මයේ පිළිබඳව මත ප්‍රකාශ කරන්නත් බෑ. කිසිම කාරණාවක් ඒ ධර්මයේ සම්බන්ධයෙන් ළඟින් යන අදහසක්වත් ප්‍රකාශ කරන්න බෑ ධර්ම රත්නයේ පිටින් ඉඳලා. ධර්මයේ තුලට ආපු කෙනාට විතරයි ඒ කාරණාව මනාව වැටහෙන්න පටන් ගන්න. මේ ධර්ම මණ්ඩපය ඇතුලේ මොනවද තියෙන්නේ? කවුද ඉන්නේ? ඉන්න අය කොහොමද වාඩි වෙලා ඉන්නේ? මේ කොයි විදිහටද මේ අනික් සියලුම දේවල් සකස් වෙලා තියෙන්නේ කියන කාරණාව මේක ඇතුළට ආපු නැති කිසි කෙනෙකුට අර පිටපැත්තට වෙලා ඉඳගෙන අදහසක් දක්වන්නම බෑ. ඇතුළට ඇවිල්ලා බලාපු කෙනෙකුට විතරයි මේ ඇතුළේ තියෙන දේවල් ගැන හරියටම හරියටම කියන්නේ. ඒහි පස්තික ධර්මයේ තුලට ආපු කෙනාට විතරයි ඒක හරියටම දකින්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ මොහොතේම ප්‍රතිඵල සහිතයි. එහෙම සඳහන් කළොත් මේ පින්නතුන් ඔය වාඩි වෙලා ඉන්නේ ඔය ආසනය උඩම තථාගත ශ්‍රී සද්ධර්මයේ ප්‍රතිඵලය ඔබට ලැබෙනවා. ලැබෙන්නේ කොහොමද? ඔබ ධර්මයේහි යෙදෙන්න යෙදෙන්න පටන් ගන්නකොට. උදාහරණයක් මෙහෙම සඳහන් කළොත්, ඔය වාඩි වෙලා ඉන්න ආසනය උඩම ඔබ අදහස් කළොත් වීර්යවන්තව ස්වාමීන් වහන්සේ මේ දැන් ඉඳලා මේ තත්ත්වයේ ඉඳලා මගේ ජීවිතේ කවුරු හරි නැති කළත් භාග්‍යතුන් වහන්සේ මට රකින්න කියලා කියපු පංචශීලය නම් මම කඩන්නේ නැහැ. ඔබ වහන්සේට මගේ ජීවිතේ පූජා කරනවා. ඒ කියන්නේ මං සිල් කඩන්නේ නැහැ කියන එකයි. පෙරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පොරොන්දු වෙනවා. කවුරු හරි කඩුවක් ගෙනල්ලා බෙල්ලට තියලා කිව්වොත් මේ කුඹියා පොඩි කරලා මරන්න මේ කුඹියා මැරුවේ නැත්තම් බෙල්ල කපනවාමයි කියලා කඩුව දැන් බෙල්ලට තියලායි තියෙන්නේ. මට පුළුවන් නම් කල්පනා කරන්න භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන්. මේ කූඹියා පොඩි කෙරුවොත් අනාගතේ මට කෝටි ප්‍රකෝටි ගාණක් ආත්ම වාරවල මැරෙන්න වෙන්නේම පොඩි වෙලාමයි. කූඹියා පොඩි කරන මොහොතේ ඇති වෙන චිතුවිලි ගාණට මට පොඩි වෙලා මැරෙන්න සිද්ධ වෙනවා. නමුත් මොහු බෙල්ල කැපුවොත් මොහු බෙල්ල කැපුවොත් බෙල්ල කැපිලා මැරෙන්නේ මේ ආත්මේ මේ ආත්මේ විතරයි. ඒ නිසා ඔබ මගේ බෙල්ල කැපුවත් මම මේ කුහුඹුවා පොඩි කරන්නේ නැහැ. දිවි හිමියෙන් කියලා කිව්වේ ඒකයි. මගේ ජීවිතය දෙනවා සිල්පදේ කඩන්නේ නැහැ. මේක දෘඪ අදිෂ්ඨානයක් වෙන්න ඕනේ. මේ බෙල්ලට කඩුව තියනවා කියලා මෙතන වචන මාත්‍රයෙන් කියවට කෙනෙක් කඩුව තියහම බලන්න ඕනේ අපේ සිතුවිලි වෙනස් වෙන්න පටන් ගන්නේ කොහොමද කියලා. අන්න ඒ මොහොතේ ජීවිතයේ අත්හැරලා ඊට වඩා සිල්පදයට භාග්‍යතුන් වහන්සේට ගරු කරන්න පුළුවන් වෙච්ච කෙනෙක් වෙන්න වෙන්න ඕනේ. අන්න එහෙම කෙනෙක් අදිෂ්ඨාන කළොත් මං කඩන්නේ නැහැ සිල් කියලා. ආන් මේ දෘঢ় අදිෂ්ඨානයේ අරගෙන ඊළඟ තප්පරේ මම බැරිලා ගියේ. එතෙන් පටන් නිරයේ උපද්දවන්න තිබ්බ සියලුම කර්ම අවදි කරලා ඉස්සලා. ආන් ඒකයි මේ මොහොතේම ප්‍රතිඵල හම්බ වෙනවා කියලා කියවේ. ඒකට මේ මොහොතේ මේ මොහොතේ සමාදම් වෙන්න පුළුවන් වුණොත් එතන ඉඳලා මම නිරයට යන කර්ම සියල්ලම සියල්ලම අවදි කරනවා. ආන් ඒකයි සම්දිත්තිකෝ කියලා සඳහන් කරන්නේ. ඇවිල්ලම බලන්න ඕනේ. ආන් එහෙම ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මරුණට පස්සේ හම්බ වෙන නිවනක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. ඒ නිවන මේ ජීවිතෙමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මහරහතන් වහන්සේලා නිවනයි නිවනයි ප්‍රත්‍යක්ෂ කෙරුවේ. ඒකෝට ඒක මරුණට පස්සේ හම්බුනේ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේට නිවනක් තියනවාද? නෑ උන්වහන්සේ මේ ජීවිතේම නිවන නිවන භුක්ති විඳිනවා. එහෙම ධහමක් දේශනා කළා නම් ලෝකෙට එකම ශාස්ත්‍රවරයා සම්මා සම්බුද්ධ විතරයි. හැබැයි තරණ ගියපු පුද්ගලයාටයි. කවුද තරණ ගියපු කෙනා? තරණ ගියපු කෙනා කියලා කියන්නේ මනාව තුනුරුවන් හි පිහිටපු පුජ්‍යලයන්. තුනුදුන මේ ලෝකේ බෞද්ධයෝ කොච්චර ඉන්නවද දන්නේ අපි හැමෝම බෞද්ධයි බෞද්ධයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ වුණාට මම බෞද්ධ වුණේ කොහොමද කියන ප්‍රශ්නේ Tamange හෘද ශාස්ත්‍රයෙන් මතු කරලා ඇහුවොත් සමහර වෙලාවට උත්තරයක් නැති වෙන්න පුළුවන්. මම බෞද්ධ වුණේ කොහොමද? Tamanම Tamanගෙන් අහලා බැලුවොත් කොහොම මම බෞද්ධ වෙන්නේ නැද්ද කියලා තමට උත්තර නැති වෙනවා වෙන්න පුළුවන්. අර ඉපදුනාට පස්සේ ලියන කඩදාසි කොලේ විතරයි එහෙම නැත්නම් මේ ලෝකේ ජීවත් වෙන්න මට බොහෝ දේවල් පහසු කරන මම නැමැති පුජ්‍යලයාගේ බලපත්‍රයේ විතර ආගම කියන තීරියේ බෞද්ධ කියලා ලියලා තියෙන නිසා මම බෞද්ධයි කියලා හිතාගෙන ඉන්නවනම් අපි හරි අපි හරි දුක්පත්. කඩදාසි කොලේක අකුරු හතරකින් මම සතර පායෙන් නිදහස් කරනවා නම් ඒ අකුරු හතරට පුළුවන් නම් මට සක්විති රජ කිරුලට වඩා කිරුලක් ලබලා දෙන්න මේ ලෝකේ අපිට කරන්න දෙයක් නැහැ. ඒ හින්දා අකුරු හතරකට ওই වැඩේ කරන්න කවදාවත් කවදාවත් බැහැ. එහෙමනම් බෞද්ධ වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ. ඒ කාරණාව දැනගන්න ඕනේ මනාව. කොහොමද සරණ යන්නේ? සැක නැති වෙන්න ඕන භාග්‍යතුන් වහන්සේ ගැන. ඒ කාන්තේම සම්මා සම්බුද්ධයි කියලා දේශනා කළේ තව කෙනෙකුට නෑ කියන යමක් ඉතුරු ඉතුරු නොකරයි. උන්වහන්සේ හොයාගත්ත ධර්මයේ තව කෙනෙකුට හදන්න අඩුපාඩු මකන්න දේවල් මොකවත් මොකවත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල නෑ. ඒක උන්වහන්සේ මනාවම මනාවම අවබෝධ කරලා දේශනා කරලා තියෙන්නේ. අපිට පරිශ්‍රණය කරන්න දෙයක් ඒ ධර්මයේ තුල ඇත්තම නෑ. මේ ධර්මය අධ්‍යයනය කරගෙන අධ්‍යයනය කරගෙන අධ්‍යයනය කරගෙන යනකොට මෙන්න මේ නිවන කියන තැනට යන්න මේ මේ විදිහේ කෙටි පාර මට හම්බුණා මෙහෙම ගිය පරි කියලා කෙනෙක් කිව්වොත් එයාට වැරදිලාමයි කියන්නේ. මේකේ වෙන කාටවත් හොයන්න කෙටි පාරවල් කෙටි පාරවල් නෑ. භාග්‍යතුන් වහන්සේට තරම් ලෝක සත්‍යය ගැන අනුකම්පාව තියෙන කෙනෙක් මේ ලෝකේ වෙන පහළ උනේත් නෑ පහළ වෙන්නේ නෑ හරියට අපෙන් පරිගන්න වගේ දීර්ඝ මාර්ගයක් අපිට පෙන්වවද නෑ අනුකම්පාව හින්දා මට නිවන් දකින්න තියෙන කෙටිම පාරයි පෙන්වලා තියෙන්නේ අය වෙන කෙනෙකුට කෙටි පාරවල ඒක හොයන්න හොයන්න බෑ මොකද ආර්ය පරිශ්‍රණයේ උන්වහන්සේ කළා මිසක් අපිට ඒකේ පරීක්ෂණ පවත්වන්න දෙයක් ඉතුරු කරලා ඉතුරු කරලා නෑ. මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් සංසාරේ දුක් විඳ විඳ දුක් විඳ විඳ සම්මා සම්බුද්ධත්වයට හොයාගෙන ආවේ නිසා මේ ලෝකේ උපන්න සියලුම සත්‍යය අතීතේ වර්තමානයේ අනාගතේ ඒ සියලුම දෙනාට නිවන සඳහා ගමන් කරන්න තියෙන ඍජු මාර්ගයක් තියෙනවා. ඔබ නිවනට යන පාර ඔබ දන්නෙත් නෑ. මම නිවනට යන පාර මම දන්නෙත් නෑ. නමුත් අපි දෙගොල්ලම නිවනට යන පාර කවුද දන්නේ? බුදු පියාණන්. අපි දෙගොල්ලම නිවනට යන පාරට සැලැස්ම උන්වහන්සේ ගාව තියෙනවා. ආන්වන සමේ ධර්මයේ අපිට දේශනා කරලා තියෙනවා. අය මේක අපිට රින්ගන්න තැන් අය වෙන නෑ අපිට තියෙන්නේ දේශනා කරපු මාර්ගය ඔස්සේ ගමන් කරන්න ගමන් කරන්න විතරයි. චක්ක නැතුව සම්මා සම්බුද්ධ රත්නය සරණ යන්න පුළුවන් කෙනා ධර්ම රත්නයයි සංඝ රත්නයයි සරණ යනවා. සුද්ධාවාසයෙන් වැඩිය මහා බ්‍රහ්ම රාජේ රහතන් වහන්සේ නමක් බුදු පියාණන් වහන්සේ ළඟ දන ගහලා දේශනා කළා. යේකේකි බුද්ධං සරණං ගතාසේ නතේ ගනිස්සන්ති අපායේ භූමි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙක් ඔබ වහන්සේ සරණ ගියා නම් ඒ පුජ්‍යලයා කවදාවත් අපායට යන්නේ නැහැ. පහාය මානු සන්දේහං මනුස්ස කයෙන් ප්‍රාණ වායුව ඉක්ම යනවා සමගම දේව කායන් පරිපූර්ණස්සන්ති. සම්පූර්ණ කරන්නේ දෙව් කිරිසයි. ඒ කියන්නේ බෞද්ධයා නිරයට යන්නෙම යන්නෙම නැහැ. ඒකයි මම සඳහන් කළේ ශක්ති රජකමට වඩා වටින බෞද්ධ කිරුළ කඩදාසි කොලේ කකුරු හතරක් ඇතුලේ නැහැ කියලා. අවබෝධයෙන් පෙරුවන් සරණ ගියපු කෙනා විතරයි බෞද්ධයා කියලා කියන්නේ. ආන් ඒ බෞද්ධයාටයි මේ මේ සඳහන් කරන නිවන හම්බ වෙන්නේ. ඒ කියන්නේ අද අද මේ ලෝකේ අපි කතා කරන ආගම් ගොඩක් නැද්ද? විවිධ ආගම් තියෙනවා. ඉස්ලාම් ආගම තියෙනවා, කතෝලික ආගම තියෙනවා, Hindu ආගමක් තියෙනවා. විවිධ ආගම් තියෙනවා. ඒකවල ඒගොල්ලන්ට බෞද්ධ වෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනාවක් නෑ. අපි ටිකකද සීමාවෙච්ච ධර්මන්ද මේක. මේ විශ්ව දහසේ සකල සත්‍යයගෙම උරුමයයි මේ ධර්ම. ඒ ඉස්ලාම් වේවා කතෝලික වේවා ඕනම කෙනෙක් භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් ඔහු භාග්‍යතුන් වහන්සේගේ පිහිට ලබනද සුදුසුකම් හොයාගත්ත කෙනෙක්. එයා බෞද්ධයි. එයාගේ නමින් ගෝත්‍රයෙන් කවුරුණක් තමක් කවුරුණක් තමක්. ආන් එයාටයි බෞද්ධ කියලා කියන්නේ. නැත්නම් අපි විතරක් කොටාසියක් විතරක් අපි බෞද්ධ කියලා කඩදාසි කොළවල කුරුටු ගහ හිටියට අපි බෞද්ධ වෙන්නේ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ඕනේ. ඒ නිසා මුලාවක නොඉඳ ලබාගත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයෙන් ආගමක් සහිතව මරණ පුජ්‍යලයක් බවට පත් වෙන්න නම් අපි අපි ගැන ආය ආය කල්පනා කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අන්න ඒ බෞද්ධයාට තමයි මේ ජීවිතෙම මේ ජීවිතෙම ඒ නිවන හම්බ වෙන්නේ. ඒ නිසා සඳහන් කළා මේ පුරණ සිල්වලින් මේ හොඳ වචන කතා කිරීමෙන්, තීර්ෂ්‍යා නොකිරීමෙන්, කේන්ති නොගැනීමෙන් මේ ජීවිතයේ ජීවීම ලැබෙන ප්‍රතිඵල මොනවද? සිල් පිරීමෙන්, බොරු කියන්නේ නැතුව මේ පස්පව් වලින් වැළකීලා, ඊර්ෂ්‍යා නොකිරීමෙන්, ද්වේෂ නොකිරීමෙන් මොනවද හම්බ වෙන ප්‍රතිඵල? ඒ ප්‍රතිඵල ඒක ඒ ප්‍රතිපත්තිය පුරන්න ගත්ත මොහොතේ ඉඳලා මට හම් වෙනවා. ප්‍රතිපත්තියට බහැලයි බලන්න ඕනේ. මට හම් වෙනවා ඒක මේ ජීවිතේම හම්බ වෙනවා. අස්ස ලැබෙන දේවල් මතු ජීවිතවල ලැබෙන දේවල් ඊට වැඩියෙන් තියෙන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතේම හම්බ වෙනවා. යමෙක් පන්සිල් රකින්නවා නම් ප්‍රතිඵලය මේ ජීවිතේම ලැබෙනවා. යමෙක් ප්‍රවචන කතා කරනවා නම් යමෙක් බොරු නොකිය ඉන්නවා නම් ඒ ප්‍රතිඵලයේ ඒ තප්පරේ ඉඳලා ලැබෙන්න පටන් ගන්නවා. ඒකයි භාග්‍යතුන් හසගේ දේශනාව. සඳහන් කරනවා සාරිපුත්‍ර මෙන්න මේ තථාගත බල 10කින් සමන්විත තථාගතයන් වහන්සේ ශ්‍රේෂ්ඨ ස්ථානයට පැමිණියේද පිරිස්මද සිංහනාද කරනවාද බ්‍රහ්මචක්‍රය පවත්වනවාද ආන් ඒ තමයි මේ බල 10. එනිසා මේ බල 10 පිළිබඳව දේශනා 10කින් කරුණු විස්තර කරලා තියෙනවා. ආන් ඒ බල 10 ගැනයි මෙතන සඳහන් කරලා තියෙන්නේ මේ බල 10 කියලා. ඊළඟට පින්නතුන බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශාරද ඥාන හතරක් තියෙනවා. අපි කියනවා චතුර් වෛශාරද්‍ය ඥාන. විශාරද ඥාන හතරක් බුදුරජාණන් වහන්සේ සතුව තියෙනවා. එතකොට මේ ලෝකේ තවත් කාටවත් විශාරද ඥාන තියෙනවද? තරයි. ඒ විශාරද ඥාන තියෙන්නේ. මොනවද මේ විශාරද ඥාන කියලා සඳහන් කරන්නේ? මෙන්න මේ විශාරද බව ලැබුණ නිසාම ශ්‍රේෂ්ඨ ස්ථානයේ Tamanට ලැබුණ කියලා බුදුරජාණන් වහන්සේම දන්නවා. මේ විශාරද ඥාන ලැබුණ නිසා ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා කියලා කියනවා. ඒ කියන්නේ අපි ලෝකේ කතා කරන ශ්‍රේෂ්ඨ නෙමෙයි වෙන කිසි කෙනෙකුට ළඟා වෙන්න බැරි ශ්‍රේෂ්ඨත්වය. මේ සූත්‍රයේ මුලින්ම අපි සඳහන් කළා මේ දේශනා මාලාවේ අටපිරිස පොළව කරලා භාග්‍යතුන් වහන්සේ මත පිටගත්තා කියලා. අටපිරිස තමයි මනුෂ්‍ය ලෝකයේ හතර පිරිසයි, දිව්‍ය ලෝකයේ සහ බ්‍රහ්ම ලෝකයේ හතර පිරිසයි. මනුෂ්‍ය ලෝකයේ සියලුම දෙනාට වඩා උතුම්. ඒ කියන්නේ ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, ශ්‍රමණ, ගෘහපති. ඒ සියලු දෙනාටම වඩා උතුම් සාතුන් මහරජික, තාවතිංස, මාර, බ්‍රහ්ම මේ හතර පිරිසටම වඩා උතුම්. ඒ නිසා දේවාති දේවයි දෙවියන්ගේ දෙවියෙක් බ්‍රහ්මාති බ්‍රහ්මයි බ්‍රහ්මයන්ගේ බ්‍රහ්මෙක් බවට පත් වෙලා මේ අටපිරිසම මහ පොළව කරලා ඒ මත පය පිහිටලා හිට ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලෝකේ ඒ සම්මා සම්බුදු පමණයි. ආන් ඒ නිසා උන්වහන්සේ ශ්‍රේෂ්ඨ ස්ථානයටපත් වුණා කියලා සඳහන් කරනවා. මොනවාද මේ විශාරද ඥාන හතර? බාධිත වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේමයි දේශනා කරන්නේ මම සම්මා සම්බුද්ධයි. මාර්ගයෙන් අවබෝධ නොකළ දෙයක් නෑ. මේ ලෝකේ අහවල් කාරණාව මම දන්නේ නෑ කියලා දෙයක් නෑ. සාවතකන් ඥානං අවබෝධ කරගන්න යමක් තිබ්බනම් ඒ සියල්ලම අවබෝධ කළා. අහවල් දේ අවබෝධ වුණේ නෑ කියලා කියන දෙයක් ලෝකේ නෑ. ඔබට වැටහෙනවා නම් එහෙම යමක්. ඒ වැටහෙන සියල්ලම උන්වහන්සේ අවබෝධ කළා. මේ සද්ධර්ම රත්නය කියලා කියන්නේ ආන් එහෙම අවබෝධ ඥාන. කෝටි ලක්ෂ තත්වල. මේ කෝටි ලක්ෂයක් තත්වලේ තියෙන සියලුම ලෝක කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන සියලුම ලෝක ඒ ලෝක වලට අබ පුරවනවා. ඒ අබ අරගෙන අරගෙන අරගෙන නැගෙනහිරේ තියෙන සක්වලවල් වලට දදා දදා යනවා. එහෙම දාගෙන ගියොත් මෙන්න මේ කෝටි ලක්ෂයක් සක්වලක පුරවපු අබ ඉවර වෙනවා. සක්වලවල් තව ඉතුරු වෙනවා. හතර පැත්තටම ගියොත් ඒ වගේ සක්වලවල් ඉවර කරන්න පුළුවන්ද? හතර පැත්තට මෙහෙම තියෙනවා. මෙන්න මේ සීමාවක් නැති සක්වලවල් පිළිබඳව පුදුම අවබෝධයක් භාග්‍යතුන් අපිට තියෙනවා. මේ හැම සක්වලක් ගැනම ඇහුවොත් ඒ සක්වලේ සියල්ල ගැනම අඩුවක් නැතුව දේශනා කරනවා. අන්න එහෙම අවබෝධ ඥානයකටයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ අවබෝධ ඥානයයි අපි මේ සරණ යන්න ඕනේ කියලා සඳහන් කරන්නේ ධර්මයේ සරණ යනවා කියලා. ඒ නිසායි දේශනා කරන්නේ මා අවබෝධ නොකළ දෙයක් නම් නොකළ දෙයක් නම් නැහැ කියලා. ඊළඟට සඳහන් කරනවා අටපිරිස නැත්නම් අටපිරිසෙන් කාටවත් ඇවිල්ලා කියන්න බෑ ඔය කීවට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කාරණාව දන්නේ නැහැ. අරත් මුලින් සඳහන් කරපු මනුෂ්‍ය ලෝකේ හතර පිරිසයි, දිව්‍ය ලෝකේ සහ බ්‍රහ්ම ලෝකේ හතර පිරිසයි. මේ අට පිරිසෙන් කිසිම කෙනෙකුට ඇවිල්ලා කියන්න බෑ ස්වාමීනි මේ කාරණාව ඔබ වහන්සේ අවබෝධ කරලා නැහැ කියලා. සියල්ලම අවබෝධ කරලා තියෙනවා. දෙවන විශාරද බලය. භාග්‍යතුන් වහන්සේ සිංහනාද කරනවා මම ශ්‍රීනාස්තවයි. කෙලෙස් නැති කරලා යන්නේ. පව් කෙලෙස් නැසුවා කියලා බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනවා. කිසිම ශ්‍රමණේකට කිසිම 이르දියක් තියෙන කෙනෙකුට ඇවිල්ලා කියන්න බෑ. ඔබ වහන්සේ ඔබ වහන්සේ ශ්‍රීනාස්ත්‍රව නෑ කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ මේ ලෝකේ නෑ. ඕනෑම ශ්‍රමණේක ඕනෑම 이르දිවන්තයෙක් පාගිතුන් වහන්සේ එහෙම කියන්නේ නෑ. කිසිම බ්‍රහ්මයෙක් ඇවිල්ලා උන්වහන්සේට එහෙම කියන්නේ නෑ උන්වහන්සේ ශ්‍රීනාස්ත්‍රවමයි. ඒ නිසා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ දෙවැනි විශාරද ඥානය භාග්‍යතුන් වහන්සේ ශ්‍රීනාශ්‍රවයි කියන කාරණාවත් එක්ක තුන්වෙනි විචාරඥානෙ සඳහන් කරන පින්නතිනි යම් ධර්මයක් අන්තරාය කරයි කියලා දේශනා කළා නම් අන්න ඒ ධර්මය අන්තරාය කර නැහැ කියලා කියන්න බෑ කාටවත්. මෙන්න මේ වැඩේ කරන්න එපා. සත්තු මරන්න එපා. අනුන්ගේ පණ නැසුවොත් නිරේ උපදිනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් මේ අතපිරිසේ කිසිම කෙනෙකුට ඇවිල්ලා කියන්න බෑ නෑ සත්තු මරුවොත් නිරේට යන්නේ නෑ කියලා කියන්නේ කෙනෙක් කියන්නේ කෙනෙක් නෑ දේශනා කළොත් දේශනා කළාම කළාම තමයි ඒ නිසායි මේ කාරණාව අන්තරාය කරයි කියලා දේශනා කළොත් ඒක අන්තරාය කරම සමාන මේ විදිහට කරුවොත් මේ විදිහට ප්‍රාණඝාතය කරුවොත් මේ විදිහට කරුවොත් නිරය යන්නේ නැති වෙයි එහෙම කියලා ප්‍රාණඝාත කරන්න ක්‍රමයක් මෙහෙම බොරු කීවත් නම් අපි නිරේට යන්නේ එකක් නෑ එහෙම කියලා බොරු කීවත් නිරේට නොයන ක්‍රමයක් ඇත්තේ නෑ අන්තරාය කරයි මේක එපා කියලා දේශනා කළා නම් එපාම එපාම තමයි එහෙමනම් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා නම් මෙන්න මෙහෙම කර කර කවදාවත් නිවන් දකින්න බෑ කියලා ධාන වලට සමබදින්න බෑ කියලා දේශනා කළා නම් බෑම තමයි. භාග්‍යතුන් වහන්සේ බෑ කිවනම් අය අපිට ඒක වෙන කරන්න දෙයක් ඇත්තෙම ඇත්තම නෑ ඒක වෙනස් කරන්නම බෑනේ ලෝක කෙනෙකුට. ඒ කාරණාව යතන සඳහන් කරන්න බෑ කිව්වොත් බෑම තමයි. කාටවත් කියන්න බෑ නෑ එහෙම කරමින් ඉඳලා ඒ ඒ දේ ලබන්න පුළුවන් කියලා කියන්න කෙනෙක් මේ ලෝකේ ඇත්තෙම ඇත්තම නෑ. ඊළඟට සඳහන් කරනවා ඒ මොකද කියන්නේ නිවනට යන්න නම් මේ සියල්ලම කලින් උන්වහන්සේට කීකරු වෙන්නම වෙනවා. අපිට නිවන් දකින්න උවමනාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම උන්වහන්සේට කීකරු වෙන්න වෙනවා. අකීකරු වුණොත් අකීකරු වුණොත් මේ සසරෙන් කවදාවත් කොට යන්න බෑ. අනන්තවත් සංසාරේ ඔබටත් මටත් බුදුරජාණන් වහන්සේලා මුණ ගැහුණා. එක්කෙනෙක් දෙන්නේ නෑ. ලක්ෂ ගණන් මුණ ගැහුණා. ඔබයි මමයි ලක්ෂ ගණන් බුදුවරු දැක්කා. නමුත් උන්වහන්සේලා ධර්මයේ දේශනා කරලා ඒ ධර්මය අහලා අසංඛ්‍ය ගණන් නිවන් අවබෝධ කළා. ධම් දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ අහවල් නමින් බුදු කෙනෙක් ලෝකෙ හිටිය කියන නම විතරක් ලෝකෙට තියලා භාග්‍යතුන් වහන්සේ නිවන් අවබෝධ කළා. නමුත් ඒ ලක්ෂ ගණන් බුදුවරු දැකපු ඔබයි මමයි තවත් සංසාරය යනවා තවත් ඉස්සරහට බුදුවරු මුණ ගැහෙන්න කල්පනාව අපි තියනවද? තියනවද දන්නේ නැහැ. ඇයි මේ? එදත් බුදුරජාණන් වහන්සේට අකීකරු වුණා. ලක්ෂ ගණන් බුදුවරු මුණ ගැහුණ අපි අකීකරු වුණා. අදත් බුදුරජාණන් වහන්සේට අපි අකීකරු. එහෙනම් උන්වහන්සේට අකීකරු වෙලා මේ ගමන යන්නම යන්න වෙන්නෙම නෑ කවදාවත්. කීකරු වෙන්නම වෙනවා කවදා හරි නිවන් දකින්න. ඒ කීකරු වෙන දවස එනකම්ම ඔබයි මමයි සංසාරෙමයි ඒකේ කිසිම සැකයක් කිසි සැකයක් නෑ කීකරු වෙන දවස එනකම්ම අපි සසරම තමයි. ටිකක් කීකරු වෙලා ටිකක් ටිකක් අකීකරු වෙනවා කියලා කාරණාව නෑ කීකරු වෙනව නම් හරියටම. හොඳම ශිෂ්‍යයෙක් වෙන්න වෙන්න වෙනවා. ආකාර හතරක් දේශනා කළානේ සරණ යන්නේ. මේ හල්කර හතරෙන් එකක් යටතේ තරණ යමින් කීකරු වෙන්න වෙනවා. හතරවෙනි විශාරද ඥානය. ඉතින් හතරවෙනි විශාරද ඥානය තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළ යම් ක්‍රමයක් අනුගමනය කළොත් ඒ කාන්තේම නිවන් දකින්නවද? එන්නතුනි සත්වයන්ට පිරිසිදු වෙන්න මේ සතර සතිපට්ඨානයේ හැර වෙන මගක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. සත්‍යයට පිරිසිදු වෙන්න මෙන්න මේ පාර හැර වෙන පාරක් නැහැ. තත්තාරං විසුද්ධිය. විසුද්ධියටපත් වෙන්නේ මේ කලය ඔස්සේ පමණයි. දේශනා කළා නම් ඔබටයි මටයි විසුද්ධියටපත් වෙන්න වෙන ක්‍රමයක් ඇත්තෙම ඇත්තෙම නෑ. ඒ සතර සතිපට්ඨානෙම තමයි අතීතයේ මහරහත් වුණත් ඒ ඔස්සේ ගමන් කරලා ඔබටයි මටයි එතෙන්ට යන්න වෙන්නේ ඒ ක්‍රමය ඔස්සේ පමණමයි. එහෙනම් දවසක මේ සතිපට්ඨානය අපිට ඒ සිහිය පිහිටවන්නම වෙනව නිවන් දැකීම. එහෙම නැතුව කවදාවත් ඒක ප්‍රත්‍යක්ෂ වෙයි කියලා කිසිම දවසක හිතන්න පුළුවන් කමක් හිතන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසායි සඳහන් කරන්නේ එකම මාර්ගයයි කියලා දේශනා කරනවා. ඒ මාර්ගයෙන්ම ගමන් කරන්න වෙනවා පිරිසිදු බව උදෙසා. එහෙමනම් වෙන කාටවත් නැහැ ඒ කාරණාව නැහැ කියලා සඳහන් කරන්නත් බැහැ. තව සිල් ඕනේ. එහෙම නැත්නම් මේවා වැඩි කියලා කියන්නත් බෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන සිල්පද ප්‍රමාණය අපිට වැඩි මේවා රකින්න බෑ. එහෙම කියලා කාටවත් කියන්නත් බෑ. නෑ මේ ටික මදි. මේ ටික මදි. තව සිල් ඕනේ නිවන් දකින්න. කියලා දේශනා කරන්නත් බෑ කාටවත්. මේ පංච සීල ප්‍රතිපදාවෙන් එතෙන්ට යන්න පුළුවන් කියලා දේශනා කළා නම් මේ පංචශීල ප්‍රතිපදාවෙන් ඉතින්ට යන්නම යන්නම පුළුවන්. කවුරු කීවත් නෑ පහක් මදි. 10ක් ඕන කියලා කවුරු කිව්වත් වැඩක් නෑ. මේ පහෙන් නිවන් යන්න පුළුවන් කියලා දේශනා කළේ පුළුවන් පුළුවන් හින්දා. එහෙමනම් නිවන් යන්න දවසක මේ සිල්පද පහ හරියටම රකින්න වෙන්නම වෙන්න ඕනේ. ඊටම රකින්න. හරියටම සරණ යන්න ඕනේ. හරියටම කීකරු වෙන්න ඕනේ. කොයි වගේද? අපි කියන උදාහරණයක් ඇටියට කිව්වොත් කිරිගහට යන්න වගේ. ඒ කියන්නේ එහෙම. ඇයි එහෙම කියන්නේ? කිරිගහකට යන්නොත් කිරි එනවාමයි. කිරිගහට යන්නම වෙන මොකවත් එන්නෙම එන්නෙම නෑ. යන්නොත් එතනින් එන්නේ කිරිම තමයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කොහොමද? භාග්‍යතුන් වහන්සේගේ උදාහරණය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒ දේ හරියටම පිළිපදින කෙනා ඒ කාන්තේම නිවන් දකිනවාමයි. අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහ අනුගමනය කරන්න ඕනේ. මෙන්න මේක තමයි විචාර ඥාන හතර. ඊට අමතරව මේ දස බලයයි චතුර් වෛශාරද්ද ඥානයයි. ඊළඟට බුදුරජාණන් වහන්සේට තියෙනවා කාය බල 10කුත්. දස බල කියලා වෙනම බල 10ක් තියෙනවා. කාය බල 10ක්. මොනවද කාය බල 10? අපි මුලින් සැකක සඳහන් කළා වාග්යතුන් වහන්සේ පිළිබඳව සැක නැති වෙන්න ඕනේ සරණයක් කියලා. මේ කාය බල 10 හරියටම ශ්‍රද්ධාව නැත්නම් ඔබට සැක උපදවන තැන. ධර්මයේ හරි ගැඹුරු ඉතා සියුම් තැන. නෑ මම මේ මුළු ත්‍රිපිටකයම පිළිගන්නවා කියලා කියවත් ඇතැම් තැන් ළඟදී අපිට කියවෙන්න පුළුවන් නෑ මම ධර්මයේ පිළිගන්නවා හැබැයි මේ කාරණාව නම් පිළිගන්නේ නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එහෙනම් මේ එවන් සියුම් දේවල් එවන් සියුම් දේවල් තියෙනවා. ඒ සියලු දේවල් එහෙමනොත් හොයන්න වෙනවා මේ කාරණාව මෙහෙම උනේ ඇයි මූලාශ්‍ර වශයෙන් හොයලා අපේ පැහැදීම ආයේ උපද්දවන්න උපද්දවන්න වෙනවා අපිට භාග්‍යතුන් වහන්සේ පිළිගන්නව ලේසියෙන් පිළිගන්න ඇයි පිළිගන්න බැරි අපි හැම වෙලාවෙම හිතන්නේ අපේ මට්ටමේ. භාග්‍යතුන් වහන්සේ දිහා බලන් හදන්නේ අපි දිහා බලනවා. අපිට අමතක වෙනවා සංසාරේ මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් පෙරම් පුරපු උත්මය ගැනයි මේ කතා කරන්නේ. නැත්නම් පව් කරලා පව් කරලා ඉපදිච්ච අපි දිහා බලනවා වගේ තමයි උන්වහන්සේ දිහා බලන්න කෙනෙක් හිතන්නේ. ඒ හින්දා තමයි ඒ සැකමුසු නැ මේ කාරණාව නම් පිළිගන්න බෑ කියලා කෙනෙක් හිතෙන්නේ. එහෙම නොවෙන්න ඕනේ කියලා සඳහන් කරලා. කාය බල 10. මොනවද මේ කාය බල? අපි මෙතන අහලා තියෙනවද මේ ලෝකේ ඉන්න ඇත්කුල පිළිබඳව? ලෝකයේ ඇතුළ කීයද? ලෝකයේ ඇතුළ ඇතුළ 10යි. සඳහන් කරන මේ විදිහට කාලව කංච ගංගෙයන් පණ්ඩරං සම්බපිංගලං ගන්ධ මංගල හේමංච උපෝසත සද්දන්තිමේ දස මේ තමයි ඇතුළ 10. පළවෙනි ඇතුළේ කාලවක. ඇතුන්ගේ කුල වලින් හීනම කුලය කාලවක ඇත. කාලවක ඇතුළට කොච්චර ශක්තිය තියෙනවද? සඳහන් කරනවා යෝධ පුරුෂෝ 10 දෙනෙක්. ධාම ශක්තිමත් පුරුෂෝ දහ දෙනෙකුගේ ශක්තිය තියෙනවා එක කාලවක ඇතෙකුට. දෙවැනි ඇත්තලේ තමයි ගංගෙය. ගංගෙය ඇතෙකුට ශක්තිය තියෙනවා කාලවකරෝ දහ දෙනෙකුගේ ශක්තිය. මධ්‍යම පුරුෂයෝ දහ දෙනෙකුගේ ශක්තිය තියෙනවා කාලවක ඇතෙකුට. කාලවක ඇත්තු දහ දෙනෙකුගේ ශක්තිය තියෙනවා ගංගෙය ඇතෙකුට. එතකොට ගංගෙය ඇතෙකුට මිනිස්සු කී දෙනෙකුගේ ශක්තිය තියෙනවද? අර වගේ මධ්‍යම පුරුෂයෝ 100ක ශක්තිය තියෙනවා. ගංගෙය ඇත්තු දහ දෙනෙකුගේ ශක්තිය තියෙනවා එක පණ්ඩව ඇතෙකුට. පණ්ඩර කුලයේ එතකොට ගංගෙය ඇතු 10ක ශක්තිය තියෙනවා. එතකොට පණ්ඩර ඇතුළත මිනිස්සු කීයක ශක්තිය තියෙනවද? මිනිස්සු 1000ක ශක්තිය. ඊළඟට සඳහන් කරනවා සම්බ. සම්බේකට තියෙනවා පණ්ඩරයෝ 10ක ශක්තිය. සම්බේකට පණ්ඩරයෝ 10ක ශක්තිය. එතකොට සම්බේකට මිනිස්සු කීයක ශක්තිය තියෙනවද? මිනිස්සු 10000ක ශක්තිය තියෙනවා. එතකොට සම්බය 10ක ශක්තිය තියෙනවා පිංගලයකට. එතකොට පිංගලයකට මිනිස්සු කීයක ශක්තිය තියෙනවද? ලක්ෂයයි. පිංගලයකට මිනිස්සු ලක්ෂක ශක්තිය. පිංගලයේ 10ක ශක්තිය තියෙනවා ගන්ධයකට. එතකොට ගන්ධයකට මිනිස්සුන්ගේ ශක්තිය ලක්ෂ 10යි. ගන්ධයේ 10ක ශක්තිය තියෙනවා මංගලයකට. එතකොට මංගලයකට තියෙනවා මිනිස්සු ලක්ෂ 100ක්. ලක්ෂ 100ක ශක්තිය. ඒ කියන්නේ කෝටි කෝටි 1ක ශක්තිය තියෙනවා. මංගලයේ 10ක ශක්තිය තියෙනවා හේමංචයකට. මංගල කියන ඇති 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා හේමංච කුලයේ ඇතෙකුට. එතකොට හේමංච කුලයේ ඇතෙකුට මිනිස්සු කෝටි කීයක ශක්තිය තියෙනවද? මිනිස්සු කෝටි 10ක ශක්තිය තියෙනවා. හේමංචයෙකුට මිනිස්සු කෝටි 10ක ශක්තිය තියෙනවා. හේමංචය 10ක ශක්තිය තියෙන උපෝසතේ. එතකොට උපෝසතේකට තියෙන මිනිස් ශක්තිය කෝටි කෝටි 100යි. මිනිස්සු කෝටි 100ක ශක්තිය තියෙන උපෝසත කුලයේ ඇතෙකුට සත්‍විති රජවරුන්ට එහෙම පහළ වෙනවා උපෝසත කුලයේ ඇත්තේ. උපෝසක කුලයේ ඇති 10 දෙනෙකුගේ ශක්තිය තියෙනවා එක සද්දන්තයකට. එතකොට සද්දන්තයකට මධ්‍යම ප්‍රමාණයේ යෝධ පුරුෂයෝ කී දෙනෙකුගේ ශක්තිය තියෙනවද? කෝටි කෝටි 1000ක ශක්තිය තියෙනවා. සද්දන්තයකට මිනිස්සු කෝටි 1000ක ශක්තිය තියෙනවා. මිනිස්සු කෝටි 1000ක ශක්තිය තියෙන මිනිස්සු හිටිය කියලා අහලා තියෙනවා. එහෙනම් නැත්නම් සද්දන්තයකට වඩා ශක්තිමත් මිනිස්සු ලෝකෙ ඉන්නේ නැද්ද? හිටියා. එක්කෙනෙක් නන්දි මිත්‍රයෝදයා. මිනිසු කෝටි 1000කට වඩා ශක්තිමත්. දුටුගැමුණු රජුගේ මහ යෝධයා. සජිර යුද්ධයට යන්න ඉස්සෙල්ලා යෝධයෝ පරීක්ෂා කළා. යෝධයන්ගේ ශක්තිය හෙව්වා. එක එක කටයුතු බාර දෙන්න යෝධයාගේ ප්‍රමාණය දැනගන්න ඉපේ. සියලු දෙනාගේම ශක්තිය මැනගෙන මැනගෙන මැනගෙන ආපු රජුරු නන්දිමිත්‍රව පරීක්ෂා කළේ දුටුගැමුණු රජුගන්ගේ පිනට පහළ වෙච්ච ඇතෙක් හිටිය කඳුල කියලා. අපි අහලා තියෙනවා කඳුල ඇතාද? කඳුල කියන්නේ සද්දන්ත කුලිය ඇතෙක්. ඒකට කොච්චර ශක්තිමත්ද? මිනිස්සු කෝටි දහහක ශක්තිය. මේ මේ ඇතාට රාකලගිරි 16ක් හෝලා මත් කරලා ලක්ෂ ගණන් මිනිස්සු බලාගෙන ඉන්න තැන නන්දි මිත්‍ර ඉස්සරහ පිටට මේ ඇස අයවනවා. නන්දි මිත්‍රගේ ශක්තිය පරීක්ෂා කරන්නේ මෙයා මේ ඇසත් එක්ක පොරබදන්න ඕනේ. මෙයා ඇසත් එක්ක පොරබදනවා කියන කාරණාව හිතන්න තරම්වත් අපේ මනස වැඩෙනවද? අපේ මනස ලොකුයි මේ මිනිස්සු කෝටි 1000ක ශක්තිය තියෙන ඇසෙත් එක්ක පොරබදන්න පුළුවන් මිනිහෙක් ගැන හිතන්න අපේ මනස පුළුල් නෑ ඉච්චර. අපිට හිතන්නවත් බෑ ඒ කාරණාව. අපි සදාහන් කරනවා ඇසා හොඬවල උස්සගෙන කෑ ගහගෙන නන්දිනි දිහාට දුවගෙන එනකොට පොරයක් නම් තිබුණේ නැහැ කියලා. දුවගෙන එනකොට දල දෙකෙන් උස්සලා අරන් පැත්තකින් තිබ්බා කියලා ඉතනහන. එතකොට නන්දි මිත්‍රගේ ශක්තියවත් අපිට තේරුම් ගන්න අපිට තේරුම් ගන්න බෑ. නන්දි මිත්‍රගේ ශක්තිය තේරුම් ගන්න අපිට බැරි නම් අපි කොහොමද භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය තේරුම් ගන්නේ? අපි දැන් ඇත්තට ගැන කතා කරුවේ 10න් 10ට ගුණ වෙවි, වැඩි වෙවි. එහෙනම් උපෝසතේ 10 දෙනෙකුගේ ශක්තිය චද්දන්තයකට තියෙනවා. සද්දන්තයේ ශක්තිය මිනිස්සු කෝටි 1000යි සද්දන්තයේ 10 දෙනෙකුගේ ශක්තියයි බුදුරජාණන් වහන්සේගේ ශක්තිය. ආන් ඒ ශක්තියට තමයි කියන්නේ නාරායණ සංඝාත බලය කියලා. මේ තමයි ආය බල 10. සද්දන්තයේ 10 දෙනෙකුගේ ශක්තිය නාරායණ සංඝාත බලය. එතකොට එහෙනම් සද්දන්තයේ 10 දෙනෙකුගේ ශක්තිය නම් භාග්‍යතුන් වහන්සේගේ පියවිකයේ ශක්තියක ඊර්ධමේ ශක්තිය නෙමෙයි. පියවිකයේ ශක්තිය භාග්‍යතුන් වහන්සේ මිනිසු කියදෙනුගේ ශක්තිය තියෙනවා. බුද්ධ කයේ ශක්තිය අර වගේ යෝධ පුරුෂයෝ කෝටි 10000ක ශක්තිය. එතන බලන්නකෝ. මහා විශාල පර්වතයක් නමුත් අවශ්‍ය නම් දෝතින් අරන් විසිකරන්න තරම් විසිකරන්න තරම් ශක්තියක්. ආන් ඒකයි මම සඳහන් කළේ මෙන්න මේ වාගේ ගැඹුරෙන් මතුවලා එන දහම් කරුණු අපිට සැක වෙන්නේ නැද්ද කෙනෙක් කියන්න පුළුවන් බුදුදහම මට සැක නැහැ පිළිගන්නවා. නමුත් මේ සඳහන් කරන ශක්තිය මට පිළිගන්න මට පිළිගන්න බෑ. ඔක පස්සේ කාලේ කෙනෙක් මේ චරිතය වර්ණනා කරන්න දීවද සැක උපදිනවා. හරියටම කරුණ නොදැන සැක ඉපදුනොත් බුදුන් සරණ යාම එතනම එතනම නවතිනවා. එහෙමනම් මූලාශ්‍ර වශයෙන් හොයන්න ඕනේ. මේ ශක්තිය කොහොමද උන්වහන්සේට ලැබෙන්නේ ඇත්තේ? අපි හිතමු නන්දි මිත්‍රට ශක්තිය කොහොම ලැබුණද කියලා. නන්දි මිත්‍ර බොහෝම ඈත අතීතයේ තරුණයෙක් හැටියට පාරේ යනකොට මිනිස්සු වගේ දන් දෙනවා. දෙන්න පාත දාන්න. මෙයා අඳුරන්නේ නැහැ මේ ස්වාමින් වහන්සේලාද මේ කවුද? මෙයා මොකවත් දන්නේ නැහැ. කහ වස්ත්‍ර පොරවගත්ත, තිසරවුල් බාගත්ත, පිරිසක් මේ මුත්‍ති මුත්‍ති වගේ පත්‍රාසේ තියාගෙන ඒ විදිහට මේ කොහෙද යන්නේ මේ? මෙතන මේ යනවා. පිළි සිඟා යෑමනේ. ඒ හිඟමනේ යන යාචකයන්ට පිරිසක් ඇවිල්ලා දන් දෙනවා. හැබැයි මෙයා බලනවා යාචකයන්ට දෙන හැටි මේ යාචකයන්ට දෙන හැටි හරි වෙනවා. මේ මිනිස්සු හොඳ පිළිවෙලට ඇඳලා පිරිසිදුවට ඇවිල්ලා ඊටාම ප්‍රණීත සුවඳ හමන ආහාර අරගෙන ඇවිල්ලා මේ යාචකයා ගාව දන ගහලා බොහෝම ගෞරවයෙන් හැඳිවලට මේව අරගෙන අර පාත්‍රය ඇතුලේ තියෙනවා. පුදුම ගෞරවයක් යාචකයට දක්වනවා. එයා පුදුමෙන් වගේ බලාගෙන හිටියා මේ සිද්ධිය දිහා. උන්වහන්සේලට ගියාට පස්සේ මිනිස්සුන් කියනවා කවුද? ඒ ඒගොල්ලන්ට ඔයගොල්ලෝ කන්න දුන්නේ. ඒ ඒගොල්ලන්ට කුඹුරු වැඩ කරන්න බෑද? ඒගොල්ලන්ට රස්සාවල් කරන්න බෑද? ඒගොල්ලන්ට සල්ලි හොයාගන්න බැරිද? හොඳට අතපය තියෙන, හොඳට හැදිච්ච, හොඳ ලස්සන, ප්‍රේමනාප පෙනුමක් තියෙන, දෘෂ්ටිමත් මේ අයට ඇයි ඔයගොල්ලෝ කන්න දුන්නේ කියලා අහනවා. ඒලාගේ අර මිනිස්සු මෙයාට විස්තර කරලා දුන්නා මේ අපේ ආර්ය මහා සංඝරත්නය. ආර්ය මහා සංඝයා කියන්නේ කවුද කියන කාරණාව පැහැදිලි කළා. ඒ කාරණාව ඇහිම තුළින් උපන්නා වූ බලවත් ප්‍රීතිය. ඒ ප්‍රීතිය නිසා හිතන මම මමත් දන් දෙන්න ඕන කියලා. ඇතිවෙච්ච පැහැදීම. අතේ තිබුණේ නෑ දෙන්න දෙයක්. පොඩි මුදලක් අතේ තිබුණා කියලා සඳහන් කරනවා. ඒ මුදල අරගෙන ඉස්සරහට යනකොට මට ඉස්සරහම හම්බෙන්නේ මස් කඩේ. මුදලාලිගේ මේසුඩින් ගෙනහිල්ලා තිබ්බර මුදල. කියලා කිව්වා මුදලාලි මේ මුදලට ගැළපෙන්න මට මස් දෙන්න. මම දන්නේ මස් කිලෝ එකක් කීයද මම ඒ ගණන් දන්නේ මේ සල්ලි ටික ඔබ ගණන් කරලා මේකට දෙන්න පුළුවන් ප්‍රමාණයට මට මස් දෙන්න. සඳහන් කරනවා මුව මස් තිබුණේ කියලා. මුදලාලියට මුදලට සෑහෙන්න මෙයාට මස් දුන්නා. මෙයා මේ මස් අරගෙන ගියා. අරන් ගිහිල්ලා මේ මස් එකම මාංශය ආකාර පහකට විතර ඉන්නවා. ධර්මයේ සඳහන් කරනවා අඟුරු මස්ය, කටු මස්ය ආදී වශයෙන් බෙදලා තියෙනවා, පිරිදාලා තියෙනවා, තෙල් දාලා තියෙනවා, මිරිසටත් තියෙනවා, මලවල තියෙනවා. එකම මස් ආකාර කීපයකට ඊවා. උයලා බතක් හදාගෙන ගිහිල්ලා එක රහතන් වහන්සේ නමක් වැළඳෙව්වා. එක රහතන් වහන්සේ නම. එතකොට මෙයා වළඳවලා තින්නේ මස් සහිත දානය. ඉතින් මේ ධර්ම කරුණ බොහෝ දෙනාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, සැක වෙන්න පුළුවන්, නොපිළිගන්න පුළුවන්. නමුත් ඒක විස්තර කරලා දෙන්න මේ මේ අවස්ථාව මේ කාලේ නෙමෙයි දේශනාවට. නැත්නම් ඒ මිත්‍යා දෘෂ්ටිය බිඳෙන්න කරුණු ඕන තරම් ඕන තරම් ත්‍රිපිටකයේ තුලින් මූලාශ්‍ර පෙන්වලා ඉදිරිපත් කරන්න ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් අපි ධර්ම කාරණාව විතරක් ඒ නිසා ඊකට ගමු මානසමය දානයක් පූජා කරලා ලබන ප්‍රීතිය ආන් මේ ප්‍රීතිය හින්දා මෙයා දෙව්ලොව ගිහිල්ලා ඉපදෙනවා දෙව්ලොව ඉපදිලා කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට නැවත මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනවා. ඉපදිලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට මේ වතුර වස් කරලා උයාපු නැති කිරි වලින් පමණක් පිළියෙල කරගත්ත පෑන් මුහු නොකල කිරිබස් පූජා කළා. දොටගම රජුගේ යෝධයෝ 10 දෙනාම ආශිප භාග්‍යතුන් වහන්සේට කිරිබත් පූජා කර කර තමයි මේ ශක්තිය ගත්තේ. එහෙනම් ඒගොල්ලෝ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය රකින්න ශක්තිය හොයලා තින්නේ කලින් බුද්ධාගමේ. මේ ශාසනය රකින්න. ඒ කියන්නේ අද සින්දලද මේ යුද්ධයට සූදානම් වෙලා තින්නේ. දොටගම රජුගේ ගාව ඉපදිලාද මේ යුද්ධයට සූදානම් වෙලා තින්නේ. නෑ පෙර බුද්ධාන්තරයක ඉඳලා අනාගත බුදුදහම රකින්න සූදානම් වෙච්ච පිරිසක්. එහෙමයි ශක්තිය හිටියේ. එහෙමනම් නන්දි මිත්‍රට මෙන්න මේ කිරිබත් පූජා කරපු දානයත් මහරහතන් වහන්සේට දන් දීපු පිනත් විශේෂයෙන් මේ ශක්තියට හේතු වුණා. එහෙමනම් මහ සාගරයේ ජල කඳට වැඩි ලේ දන් දීලා මහ පොළොවේ පස්වලට වැඩි මස් දන් දීලා යොදුන් 168000 කුස මහමෙරු පර්වත රාජ්‍යයට වඩා ඔටුනු පලන් හිස් දන් දීලා නිල් අහසේ තරුවලට වැඩියේ ඇස් දන් දීලා එය භාර්යාව කෝටි ප්‍රකෝටි ගණන් වාරවල සල්ලාලයන්ටයි යාචකයන්ටයි පිසාචයන්ටයි යක්ෂයන්ට කොටියන්ට දන් දීලා තාම කීපද දරුපටව ලක්ෂ කෝටි වාරවල නොඑක් දිනාට අන්තිමාත්ම ජීවිතයට දුන්නට නොඑක් අවස්ථාවන් වල යක්ෂයන්ට දුන්නා කොටියන්ට දුන්න තමන් බලාගෙන ඉන්නකොට ඊර ඊරා කන්න. ඉස්සෙනහස අතහැරිය අත්හැරීම නිසා. එහෙම දන් දීපු මේ මහා වීරයන් වහන්සේට මෙහෙම ශක්තිය හම්බ වෙනවා කියන එක එහෙමනම් අපිට සැක වෙන්නේ නැහැ. ආන් එහෙම මූලාශ්‍ර පිටින් අරගෙන අරගෙන කරුණු හෙව්වොත් විතරයි ඒ සැක බිඳගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් කාය බල 10යි, තථාගත බල 10යි. මේ තරම් භාග්‍යතුන් වහන්සේ කායිකවත් කායිකවත් ශක්තිමත්. අපි මුලින් සඳහන් කළා ඒ ශක්තියට සඳහන් කරන්නේ මහා නාරායන සංඝාත බලය කියලා. මේ කරුණු ටික බුදුරජාණන් වහන්සේ මහා සීහනාද සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේට පැහැදිලි කරනවා. ඒ කරුණු 10 විස්තර කර කර මේ ධර්ම දේශනා මාලාවේ දේශනා 10ක් දේශනා 10ක් සිදු කළා. මේ සිදු කරන්ට යෙදුනේ 10 වෙනි දේශනාවයි. එහෙනම් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා මේ භාග්‍යතුන් වහන්සේ නම් කවුද කියලා අවබෝධ කරගන්නයි මේ කරුණු 10 පැහැදිලි කළේ. එහෙම අවබෝධ කරලා ශ්‍රද්ධාව උපද්දවලා බුදුන් සරණ ගියපු කෙනාට පුළුවන් බෞද්ධයෙක් බවට පත් වෙන්න. අන් එහෙම සැක නැතුව බුදුන් සරණ යන්න අවශ්‍ය කරුණු තමයි මේ දේශනාවේ සාකච්ඡා කරලා ඉදිරිපත් කරන්න තියෙන්නේ. මේ දේශනා 10 පුරාවට. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සත්‍ය සම්පatti හෝතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ